තෙරුවන් සරණයි අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න එකින් එක සභාගත කරන විදිහට. ආසද ලිඛිත ප්‍රශ්න අහන්න තියෙනවා කලින් ප්‍රශ්න දෙකයි සයිදලා අපි මාළු දෙන්නේ. විභාගනස අද උත්තර අපේ වැඩසටහන වෙනස් කරන ලෙස්තර එකයි මට දෙකක් ප්‍රමාණව සලකා දෙන්නේ. ඔය දිනවල පැය දෙකක් හෝ මේක වැඩි දෙකකාරය භාවනා දෙකක නිසා අය එකමානට අධ්‍යයනය කරන්නේ කොහොමද විදේශ යන්නේ. අය එකමාරකේ කාර්යභාර ගානින් පසු වෙලාව මේ පසු නයිදක උසස්සා ගුණඥානයේ අපහසු අඩු නිසා. කරුණාන්න අප කාලසන ඒ භාවනා කරන යෝගී මානසිකා ඔබේ රෝස් දෙක පාරකට ගන්න. යෝගී සංඝා වෙස්ටි කොන්සලස් රෝගික දායක සක්මන් මාර්ගකට වේදනා මුන්න මම සක්මන් භාවනාවට කරන්නේ මේ අධ්‍යයනයේ මම නිරීක්ෂකයෙක් නෙවෙයි. මා ධාතුන්ගේ සතුරු රූපේ හා කුටේ ළඟ ඉරක්කන්නේ සිත කල්ලිනාවෙන් පටන් සිතේ ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ නැති. ඒ සමග මේ සිතේ තියෙන අසුරන් කරේ එනම් සංසකර ඇතුළත දැනීමට හැකියි. එකසිත වෙනවා එක එක අනුපාත වශයෙන් ගන්නාට අත්දැකීම නැතිවම මතකයි. ඉතින් අපි ඕක වේලාව අනුනම සක්මන් කරද්දී භාවනා කරන බව පැයක් නමවත් අදදී. ඔය සමානකදී රූපස් සමග ඔබකට සිතිවිලි වලින් නම් දැනීම කරන්නේ. මේ පළවෙනි පළවෙනි වතාවට වගේ අත්දකිනකොට ගොඩාක් හිත විකසිත වෙනවා. තව තව දැනගැනීමේ ආශාව ඇති වෙනවා. ඒකකට ප්‍රශ්නයක් තමයි මෙතන ඇති කරලා තියෙන්නේ මේ පේන ටික ඇත්තද එහෙම නැත්නම් ඒක ඒ විදිහෙන් බාරගන්නේ කොහොමදයිද කියලා. ඉතින් තමක උනන්දුවක් ඇති වෙලා තියෙනවා නම් තව ඉදිරියට කරන්න ඒක තමයි අපි වැඩිම අගය කරන්න ඕනේ. ඔක දිගට කරගෙන කරගෙන යනකොට ඔය දැන් ඔය දැකපු අත්දැකීම් තහ විදපු දේවල් ඒකාන්ත පරිණාමයකට ලක් වෙනවා. ඒ පරිණාමය හරහා තමයි ඔය දැන් එළඹ තියෙන කරුණු කොහොමඩක්වත් අවසාන විනිශ්චයේදී දිගට දිගට යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරලා තියෙන්නේ මේක හරි කියන අදහසෙන් අපි අරගන්නවා. අස්පනාතික වෙච්ච දෙයක්. නමුත් මේක අවසාන විනිශ්චය නෙවෙයි. මේ සතිවාර රාශියකින් තමයි අවසාන විනිශ්චයකට එන්නේ. ඒක දිගට කරනකොට මේ දේ පිළිගන්නවත් එහෙමයි නොපිළිගන්නවත් එහෙමයි. ඊගාවෙන එකට ලෑස්ති අන්නේ උනන්දුව තමයි වැඩිම අගේ කරන්න ඕනේ. ඉතින් එතකොට හදිස්සි වෙන්න නරකයි. මේ දකපු දේ 100ක් හරිද වැරදිද කියන එක අපි ඊගාව අත්දැකීමත් එක්ක ප්‍රත්‍යක්ෂයත් එක්ක ඉදිරියට යන්න විවෘතකම් රැකලා තියෙනවා නම් ඉක්වර කරගෙන යන්න ඔය කියන දේ අස්වාභාවිකමක් හෝ විකෘති ගතියක් පේන්නේ නැහැ එකම දේ කියන තැන මේ අත්දැකීම තව තව ලැබිලා නැති අඩුපාඩුව නැත්තම් ප්‍රත්‍යක්ෂයේ අඩුපාඩුව තියෙනවා තව දිගට කරගෙන යන්න කිසිම අඩුවක් පේන්නේ නැහැ ඒ නිසා දිගට කරගෙන යන්න මේ කියලා තියෙන ටික සියරම විකෘතියක් හෝ පාරක් පිට පැනීමක් නෙවෙයි කියන ටික කියන විශ්වාසය ඇති කරගන්න පුළුවන්. ඒක නිසා ආයෙත් අපිට ප්‍රශ්න කරගන්නත් වරද්ද එකක් අත්දැකීම. නමුත් මේ දෙකේ අනසන්නේ ඉන්ද්‍රිය නිසා. මානසික වෙනස. එතකොට ඉන්ද්‍රිය කියවා ඒ මාළකේ ප්‍රශ්න වාරය නිසා. ඒ නිසා අත්දැකීම් මේ කවදාවත් නෑ පළවෙනි වාක්‍යෙම තියෙන කුඩෝල කෑවා නම් ඒක ඉතින් ඇබ්බැහියක් තමයි. කාටවත් කයි ගැලවෙමක් නැහැ. ඊට පස්සේ එක තැන නතර වුණා කියන එකක් නම් කවදාකවත් වෙන්නේ නැහැ. නතර වෙන්න බෑ මේ ක්‍රමයේ හැටියට නතර වෙන්න බෑ මේක ඕපනයිකයක් තල්ලු කරගෙන තල්ලු කරන තල්ලු කරන යනවා ඉතින් මේ කියන චරිතය හැටියට බලනකොට ඒ ප්‍රගමන ලකුණු පෙන්නලා තියෙන පරියන්කේදී නෙවෙයි දිනදා ජීවිතේ සමහරකට පරියන්කේදී ලැබෙනවා සමහරකට දිනදා ජීවිතේ ලැබෙනවා සමහරලාට සක්මණේදී ලැබෙනවා ඒවා මුලින් මුලින් ටික ටික ටික තමයි එකතු වෙන්නේ ඇයි අන්තිම තමයි අර රූප ප්‍රේලිකාවක් වගේ වික්ෂුපසලයක් වගේ ඔක්කොම සම්බන්ධ වෙන්නේ තන්නේ ක්‍රම හිතුව නැති වෙලාව. ඒකකම්ම අපි කරගෙන කරගෙන කරගෙන යනවා. කරගෙන යනකොට පරියන්කේදී තරම් ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. සක්මණේදී සිතෙන් තරම් ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. නැත්නම් ගෙදර දොරෙත් ඉදින්දා කටයුතු ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. නමුත් මේ හැම එකේම පුංචි ප්‍රගමනයක් තියෙනවා. අන්න ඒකට කැදර වුණොත් පසුබාහයි. ඒ නිසා හේතු සම්පාදනයේ සලකා බලනද කලාපේක්ෂාව නිහීන දෙයක් විදිහට කරන දෙයක් නෑ ඒක අනිවාර්යම වෙනවා. නිහීන දෙයක් විදිහට පැත්තකට යනවා. හේතු සම්පාදනයේ අතින් යෝධබල යෝධ වීර්ය අරගන්න කරගෙන යනකොට අවශ්‍ය වෙලාවට ධර්මයෙන් උදව් කරලා තියෙනවා. ඒ නිසා මේක හොඳ ධෛර්ය කරන ප්‍රකාශයක් දිගට කරගෙන යන්න කියලා කලින් කියපු එකම මම නැවතත් කියලා ඊගා ප්‍රශ්නයක්. අරද සාමනාස් පරිවේශන තෘෂ්ණාවට ඇති සමාන. දෛනික ජීවිතයේදී ඉන්ද්‍රයන් ලක්ෂණ දෙක සම්බන්ධයි. මේ පරිවේශන තෘෂ්ණාවට ආරම්භන උපවාසයේ පිළිවසා. සර්වචනාංශයේ මේ මාරසේන ගැන කතා කරනකොට සඳහන් කළා තියෙනවා කාමාති පඨමාසේනා ဒ ුතියාර්ති උච්චති තතියා කෝපිපාසා චතුත්තං තණ්හා පෞච්චති කියලා. එතකොට කාමයේ කියන එක පළවෙනියෙන් පෙන්නලා අරතිය කුප්පිපාසාව තණ්හාව කියලා තව එකක් වෙනවා. තණ්හ චතුත්තං තණ්හා. ඒසට මේ කාමය සහ තණ්හාව කියන දෙක අපි දන්නේ සාමාන්‍ය සමානාර්ථ වචන වශයෙන්. ඒත් මාර්ග බල වේග දෙකක් විදිහටයි සබෝචනසෙ පිළිති. ඒ කියන්නේ කාම ගුණයන් සඳහා ඇති ආශාව කාම තණ්හා වශයෙන් නැත්නම් මේ ද්‍රව්‍ය වස්තු එහෙම නැත්නම් කාම ක්ලේශ කාම වස්තු කෙරෙහි ඇති ආශාව කාම තණ්හා කියනවා ඊගාවට හිතේ තියෙනවා පරේෂණ තෘෂ්ණාවක් හැම වෙලාවෙම මේ දැන් මදි තව හොයන්න. ඉතින් මේ නිසා මිනිස්සයා ලුණු වතුර බොන කෙනෙක් වගේ බොන්න බොන්න විපාස වැඩෙනවා. කාටවත් තේරෙන්නේ නැහැ කවදාකවත් ඉවර කරන්න පුළුවන් එකක් කියලා. එනිසා මේ පරිේශන තෘෂ්ණාව කාම වස්තුන් සඳහාමයි අනිවාර්යම ඉදෙන්නේ. ඒ තමයි අපි කාම ලෝකේ සත්තු කියලා කියන්නේ. නමුත් ඒක ආර්ය පරිේශන දාගත්තොත් ඒක තමයි බුදු කෙනෙක් පහල වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පරිේශන තෘෂ්ණාව නැත්නම් මේ පරිේශණය මනුෂ්‍යගේ පරිණාමයේදී අනිවාර්යයෙන් මනුෂ්‍යට වෙච්ච දායාදයක්. ඒක යොමු කරවන්නේ ආර්ය පරිේශණයට නැත්නම් කාම වස්තු පරිශීලිත කියලා බැලුවොත් ඉතාමත්ම මන්දෝත්සහය වෙන විදිහට 99.99999ක්ම ලෝකේ කරන්නේ කාම පරිශීලන. අපේ හිතත් ඒ ලෝකේ නියෝජනය කරමින් අපේ හිතේ පහළ වෙන හිතවිලි වලින් 99.99999ක්ම කාමය, ලාභය, සත්කාර, සම්මාන සිලෝක වැඩි කරන්න යන්නේ. ඉතින් අතරට තමයි අපි අර නීරස වෙන, ඒකාකාරී වෙන, මූල කර්මස්ථානේ දාන්නේ ඊයර 99.99 ඒකත් ඡන්දෙම මේ මූල කර්මස්ථානයේ සහිත ඒකාකාරීකම ඡන්ද බලයේම ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරලා කරන ප්‍රයත්නය එතන මේ ආර්ය පරිශ්‍රය සඳහා කරන ප්‍රයත්නය හැමදාම වැඩි ඡන්දේ පරාද ඉතින් මේකට දහිනේ දෙන එකට යෝගාවචරය කියලා පෙරදෙන එකට පුතජනේ කියලා කියනවා එසම මේ කාම තෘෂ්ණාව සදා එළවන මේ ඒක දිනු කිරීම සඳහා මේ දිවේලේ නිින්දෙදිත් කල්පනා කරනවා. ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුන් ආකාරයකට හැදෙනවා. එක්කෙනෙක් සතුට වෙලා නැහැ. ඒ වුණාට අපිට මේ භාවනාවට ඉන්නත් බැරි. මේ කාම තණ්හාවට නැත්නම් පරිේශන තෘෂ්ණාවට මේ සලාම වැදගත්කමක් දීලා තියෙනවා. අපි මෙහි ආවත් කල්පනා කරන්නේ අතපහුවෙච්ච දේවල් ලබා ගන්න කොහොමද කියලා. ඔක්කොම වැටෙන්නේ ඒ සඳහා යදන යදොමඩ කියන්නේ පරිේශන තෘෂ්ණාව. ඉතින් අද ලෝකයේ නිකන් උදාහරණයක් වශයෙන් කියනවා අයිවසියට කොච්චරක් ඇත්තද කියන්න මන් දන්නේ නැහැ. ප්‍රධාන ආර්ථිකයක් වන ඇමරිකන් ආර්ථිකය මුළු වර්ෂයේම වියදම් කරන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් චීනෙන් ණයට ගන්නවා. එතකන එකෙන් 140ක් 60ක් අතර ප්‍රදේශයක් පෙන්ටගන් එකට දෙනවා ආයුධ හදන්න. ණයට කල්ලි අරගෙන ඒ අයිතින් කරන්නේ මොනවද මේ ආයුධ වලින් කරන්නේ? මානව වර්ගය හැකිතා කික්මට පොළවෙන් අයින් කරන්න. එකම බෝම්බයක් හදාගන්න පුළුවන්. න්‍යෂ්ටික බෝම්බයක් හරි මොකක් හරි ඒකට සඳහන් නැත කරන්නේ. ඉතින් ඒ සඳහා යෙදිලා තියෙන දියුණු මනස් නැත්තම් දියුණුවයි සම්මත උපාධිද හරින් දන්නේත් නැහැ තමන් මේ ඇමරිකාවේ කරන කාම තෘෂ්ණාවට පහඳින බව. ඒක තමයි ලොක්කම අපරාධය ලෝකේ. හොඳට කල්පනා ඥාන තියෙන හැම කෙනාම අරකට තමයි කඹරන්නේ. ඉතින් ඒගොල්ලන් අනිවාර්යෙන් පේනවා මේ ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ නිකන් බුබ්බඩේක වැඩක්. කිසිම තේරුමක් නැති වැඩක්. අපිට සල්ලි හම් වෙන්නේ නැහැ, රිසර්ච් ෆන්ඩ් හම් වෙන්නේ නැහැ, පේපර්ස් හරි ගසන්න හම් වෙන්නේ නැහැ. මේකෙන් කිසිම කෙනෙක් කියවන්නේ නැහැ. එනිසා පුදුමාකාර හැරවිල්ලක් හැරෙනවා වගේ අවුරුදු 200ෙම විද්‍යාවේ නාමයෙන් තාක්ෂණයේ නාමයෙන් යක්කර පහසුකම් වල නාමයෙන් ලෝකේ ඉන්න හොඳම මොළ ටික අරගෙන මීහරක් වගේ නාය විදලා කුර ගහලා කනේ ලේබල් එකකුත් ගහලා අන්ධ භක්තිකෝ කරගෙන යනවා ඒගොල්ල බොහොම ආඩම්බරෙන් කැමති වෙන තමන්ගේ දරුවන්ටත් ඒ ලාඩම ගහගන්න පුළුවන් නම්. ඒ නහය විදිහටම විද ගන්න පුළුවන් නම්. ඒ කණේ ගහන ටැග් එකම ගහගන්න පුළුවන් නම් ඉතින් ප්‍රොෆෙසර්ස්ලාගේ තර ප්‍රොෆෙසර්ස්ලා වෙනවා ડોක්ටර්ස්ලාගේ තර ડોක්ටර්ස්ලා වෙනවා ඉංජිනේර්ස්ලාගේ තර ඉංජිනේර්ස්ලා වෙනවා ඒගොල්ල හරි සතුටෙන් ගත කරනවා අම්මේ අපේ પરම්පරාවට ආවේ නෑ මෙහෙම නම්බුවක් කාටද කාටද කාටද පහදින්නේ තන්නේකර කාම තෘෂ්ණා දුෂ්පරියසන තෘෂ්ණා. ඉතින් මේකේ වළක්වන්න බෑ වළක්වුවාම සම මැරලා වැටෙනවා. යමක් සඳහා එල්ල වෙච්චි යොමුක් නැත්තම් විමර්ශ ජීවත් වෙන්නේ කැරටලේ ගන්නනේ ඔය පුරුව දුවන. කැරටලේ හම් වෙන්නේ ඒක වෙනම කතාවක්. කැරටලේ එල්ලෙලි දිනා ඉස්සරහින් තියෙන කන දුන්න. ඉතින් බුද්ධ ඥානන්ත මේක දිහා බලලා බලන මිනිසුන්ට වෙලක් නැහැ. හරියට වැඩ, හරියට යුතුයකම්, හරියට වගකීම් මොකටද මේ? කාම තෘෂ්ණාවට පයිදී. ඉතින් අපි කේමනන්ද සාසින්න කාලේ කියනවා අපි කාම රාජිනීගේ කාම රාජධානියේ බත් බැලෙව් කියලා. කඹුරනවා උදේ හඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් ලියන්නේ. ඕවර් ටයිම් කරගෙන දුවගෙන පැනගෙන නටන සිකුරාදා හැමදාම අමුඩ ලියපුවාම ඉතින් පන්සල් යනවා පල්ලි යනවා අනේ හත් දෙයනේ කියලා ගැතිනවා ආය උදේ සන්දා මුති වගේ ආය අමුඩ ගන්නවා ඉතී කඳුරනවා එතපන් වෛරෝ පරවාගේ කියන්නේ කාටද ආඩම්බර ඉතින් මම ඇමරිකන් ආණ්ඩුව නමට කිව්වට මේ තමයි මාරයාගේ මාර දෙයිය කියලා කියන්නේ මේක තමයි අපි ගැට ගහගෙන බැඳගෙන කවදාකවත් තමන්ගේ ජීවිතය අදාළ නැති දෙයකට පුතුම යදවමක් යදලා දඟලන දඟලීල බලනකොට ඉතින් මට ඇහෙනකොට hina ගියා මේ මොනවද මේ ස්ට්‍රෙස් ලිව් කියලා එකක් දෙනවලු හොඳටම තද වෙච්චා. ඒක ඇහුනට පස්සේ මට තම වාගේ જાතියක්. පුදුමාතර ස්ට්‍රෙස් කරලා ඊට පස්සේ ලොකු අනුකම්පාවකින් ස්ට්‍රෙස් ලිව් එකක් දෙනවා. අපේ කම්මනියෝ කම්මනියෝ මේක කාලා මම කදරේසට ඇවිල්ලත් කියනවා මම මේක අනිවාර්යෙන් මම මේ ආයුධයකට පාවිච්චි කරන බව ඒගොල්ලෝ දන්නවා. ඒකෙදිත් මට කියනවා මේ මම ඉන්නේ ස්ට්‍රෙස් ලිව් පිට කියලා. ඉතින් මේ තමයි කියන්නේ පහඳිනවා කඹරනවා සංකම්පරනවා කියන්නේ. ඉතින් මෙච්චර ඉල්ලගෙන මේ පරිප්පුව කනකොට ඉතින් අසහනෙ නැති වෙයි කියලා ආතතිය නැති වෙයි කියලා කොහොමදක්වත් කියන්නේ. ඇත්තටම මිනිස්සයා පාලනය කරන්න ලේසි ආතතියකට යට වුණා. ඇත්තටම මිනිස්සයා පාලනය කරන්න ලේසි අසහනයකට යට කරපුවා. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ CNN එකයි ඔය ඉන්ඩිපෙන්ඩන්ට් ඔය නිවුස් මීඩියා වලින් එදී කරනවා. කරන අපරාධ ටික පෙන්නලා මිනිස්සයා හිර කරනවා. වෛද්‍ය විද්‍යාව පුළුවන් තරම් බය කරනවා. නීතිච්චි පුළුවන් තරම් වෙනලා මේ ඉන්ෂුරන්ස් අනම්මනම් දාලා හිර කරනවා. කල්බතු ක්‍රමයට මිනිස්සුන්ව අවුරුදු ගාණක් අඹරනවා. ආණ්ඩුව සැලසුම් කරනවා දිගටම අවුරුදු 20කට විතර පොහිර කරලම තිබ්බොත් මේක මේ කුඩු ගහනවා වගේ එකක්. ගංජ ගහනවා වගේ එකක්. මිනිස්සුන්ට නිදහස දුන්නොත් පාලනය කරන්න බෑ. දේශපාලන වශයෙන් හොයාගත්ත ඒකට කියනවා දාර්ශනික නිෂ්පාදන. හැබැයි අපි ළඟ තියෙන දුර්ලභමක් තමයි ප්‍රයෝජන ගන්න. අපි මේ මීට වඩා සපක් ලැබෙයි කියලා හිතලා කාම තෘෂ්ණාවෙන්, පරිේශන තෘෂ්ණාවෙන් ඒ දේ දෙනවයි කිව්වොත් අපි ආත්ම ගෞරවය පවා දෙනවා. කන්‍යා භාවයක් දෙනවා. සංස්කෘතියක් දෙනවා. සීල අපේ දැනුම දෙනවා. දීටි වෙලලා මේ ඉල්ලන දේ දිහා බලනකොට ඒ තමන්ගේ හරක් ඔක්කොම බලා ගන්න ගොපල්ලට හරක් අයිතිකාරය බත් ටික දෙනවා. උඩ සිල්පසේ මේ පස්කෝරක් නෑ බත් ටික දෙනවා. උට කියන්නේ බත් බැලයයි කියලා. ඉන්නේ තරම්වත් අපිට ගෙවිලක් කරන්නේ අපි හිතන කැම්බිරිල්ලට ජීවිතේ සුන්දරම වයස අවුරුදු 6 ඉඳලා අවුරුදු 55 වෙනකන් ඒගොල්ලෝ සැලසුම් කරලා ඉවරයි. කැමැති නම් ඕගොල්ලෝ කැමැති නම් 60 වෙනකන් අඹරන්න කැමැති නම් ඉතින් ඕගොල්ලෝ කියලා ලියුම් දීලා දෙනවා අනේ මට අවුරුදු පහක් දික් කරලා දෙන්න කියලා. ඒකෙන්ද 60 පිටලා හොට පිපන්නවට පස්සේ අර හම්බ කරපු ටික ඔක්කොම ඉස්පිරිතාලේකට දාලා නැත්තම් ඔක්කොම උනාට පස්සේ ඊට වගන කට වින වගන බැරි. එන්න පරිේශන තෘෂ්ණාව තියෙන රඟ අපි තන්නේ කර පෞද්ගලික හීනයක් ඒක. එක එක්කත් එක තැනකටවත් ගිහිල්ලා නැහැ. එnde end end සල්ලි තියෙන මිනිස්සු ටිකට වැඩි වැඩියෙන් සල්ලි එන්න පටන් ගත්තා. ඇමරිකාවේ තියෙන 90%ක්ම සල්ලි තියෙන්නේ 10ක් විතර සෙනගක් අතේ. උන්න සල්ලි වලට කරන්න දෙයක් නැහැ. ඒ සූස්ති විතරයි උන්න තියෙන්නේ. ඊටු 90%ක්ම අර 120ක් විතර තියෙන්නේ උලා කකා. ලෑටි ගගා. ඉතින් පයිදිනවා. ඉතින් මේක දිහා බලනකොට කාටද ආඩම්බර? කාමයේ කියන්නේ මායя කියන්නේ අපි නිකන් ආශ්‍රාණ දාගෙන එහාට මෙහාට ගස්ස ගස්සා. මේ සල්ලි, මේ ජනමාධ්‍ය, මේ රූපලාවන්‍ය. මේ පොඩි උපකරණ තුන හතරක් පාවිච්චි කරන කවදාකත් එපා වෙන්නේ නැහැ. ඒක පෙන්න පෙන්න පෙන්න පෙන්න කරපොන. ඉතින් අපේ දෙවෙනි પરම්පරාවට යනකොට ඉතින් දැනටමත් ලකුණු පෙන්නනවා. කොහෙද ඒගොල්ලෝ යන්න හදන්නේ කියලා. ඉතින් ඒක තියා බලන්න අපි කොච්චර බණ භාවනා කරා සભ્યත්වයක් ගැන කතා කරත් අපිට සදාචාර කෝණයක් තිබුණත් මේ පරිේශන තෘෂ්ණාව ඉදිරිපිට අපි ඉදි පැගිනි පහන් දැල්ලක් ඉදිරිපිට පළඟටියක් වගේ කවදා මේකට කෙලින් පණින්නෝ කියලා නෙමෙයි බලන්නේ වටේ කැරක් කැරක බලන්නේ කොහොම පණින්ද ඉක්මනටම මේ ගින්නට පැන ගන්න නැත්තම් ඉතින් මේ තතු පිච්චිලා කකුල් පිච්චිලා මේ කරගඳක් ගන්න ඒ තියෙදි බලන්න අම්මපා මීටත් වැඩි හොඳ ටෙලිග්‍රෑම් එකක් තියෙනවා. මේක තියා බලනකොට මීටත් වඩා හොඳ එකක් තියෙනවද? අපේ චරිත අපි තාම තාර්කික රඟපාන. එක්කෙනෙකුට පුළුවන් දත උසලා කියන්නේ නෑ නෑ මම නෑ මම නම් මේ මගේ සුභ සිද්ධිය බලන්නේ මම නම් මේ විවිධකයි බලන්නේ මම නම් මේ උදේකලාවයි බලන්නේ කියලා ඒක කියනොත් ලැජ්ජයි මේ සමාජයේ. මේ සමාජය හරි ලැජ්ජයි මේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා උදේකලා වෙනවා විවේක ගන්නවා කිව්වොත් මේක නිකන් හොරෙන් කියන්නේ වෙන්නේ. සීසාව කතාවත් එක දාලා අපි යන් ඊගා ප්‍රශ්නට. අතේ ඉස්සරහට ඒ නිසා අපි මයික් එක තියාගෙන අනික් මාත්‍යට ගිහම අත උස්සන එක නදියා බලන්න. <laughs> මටත් පේන්නේ නැහැ ඔච්චර. මටත් පේන්නේ අත උස්සනවා මේ ඒක නිසා අපි ඒක මතක් ඒක ඒකත් හොඳයි කියලා හිතනවා ඒ වුණාට මං කියන ලක්ෂ්මන්ට ලක්ෂ්මන් ඉන්නේ මේ පන්ද මතේ තියාගෙන ඒ නිසා ලක්ෂ්මන්ට මං කියන පොඩ්ඩක් කොන පැත්තට වාඩි වෙන්න ඔඩියන්ස් එකෙන් එනවනම් ඒ වගේ ප්‍රතිචාරයක් ඒකට පොඩි හුම්කන් දීමක් කරන්න. Thank you. ස්වාමීන් වහන්සේ මම කියන්නේ තියෙනවා. ආයෙත් මයික් එක දෙන්න. නෑ රෙකෝඩ් වෙන්නේ නැති එකේ ප්‍රශ්න තියෙන්නේ. ඇත්තට මේම කාටවත් විරුද්ධ වෙන එකක් නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ මේ ජනතාව ස්වාධීන වෙන්නේ නැතුව ඉන්න. ජනතාව ආතතියක් නැතුව හිටියොත් පාලනය කරන්න බෑ. ඒක නිසා මේගොල්ලෝ මොකක් හරි දෙයකට ආචිතගත කරන්න. මේ මනුස්සයාගේ ජීවිතයේ ඒ පැත්තෙන් බලනකොට බරපතලම බැඳීම් දෙක තමයි විවාහය සහ සල්ලි. ඔක තිබුණ නැහැ ඉස්සර. මේක ආවට පස්සේ ඒ හරහා සම්පූර්ණ දලයිලලා තියෙනවා. ඊට අමතරව ප්‍රවෘත්ති මාධ්‍ය තියෙනවා. ඊට අමතරව රූපලාවන්‍ය තියෙනවා. බැංකු සිස්ටම් එක තියෙනවා. ওই කවුරු නැතුවත් මුදලක් පිළිබඳව හෝ කාමය ගැන හිතනකොට කොහොමද ඔක්කොම ඉන්නේ. මේ දුර්ලභම වැඩ ගන්න දන්න 636 දෙනෙක් CEOs ලා ඉන්නවා ලෝකේ. chief executives ලා. ඔක්කොම අයිති වෙන්නේ පවුල් පහකට හයකට. ඒගොල්ලෝ තමයි මේ දෙල්ලම හදාන්නේ. හැබැයි ඒගොල්ලෝ එක්කෙනෙක්වත් ඉන්නේ නැහැ. ඉතින් මේවා මේ මෑතක 2012 පස්සේ තොරතුරු එන්න පටන් ගත්තා. ඒ සංසාරය ඇතුලේ තියෙන ලෝක විනාශයක් නෑ. ඇත්තටම ලෝක විනාශ වුණා කියලා දැන් මතකත් නෑනේ ඔයගොල්ලන්ට. ඒ සංසාරට ඉස්සරහන පෝජි පූජා කොච්චර තිබ්බද මේ ලෝක විනාශ කියලා ඒක මතක නෑ. දැන් 2014 ඉන්නේ. නමුත් ඇස්සට බලනකොට පේනවා. ඒ වැඩ පිළිවෙල දිගට යනවා. ඒකේ තියෙන භයානකම ඒක හෙලි වුණත් ඒ මේ වගේ පිරිසක් විසින් කරලද මෙහිමක් කියලා දැනගත්තත් ගැලවමක් නෑ. මොකද අපි ළඟ කාමේ තියෙනවා. අපි ළඟ මුදලට ආශාව තියෙනවා. ඒ කියන හැම වෙලාවෙම අපි පෞද්ගලිකව ඒගොල්ලෝ දෙන ගනු කරනවා. ඉතින් ඒ නිසා ඒව පිළිබඳව විස්තර මානව සමහර කියනවා ඒ ආර්ථික ඉතිහාසය කියලා. සමහර කියනවා කුමන්ත්‍රණය පිළිබඳව ලෝක කතාව කියලා. ගොඩාක් විස්තර තියෙනවා. ඒක බලනකොට පේනවා මේ මාය ක්‍රියාත්මක වෙන ආකාරවලට එක එක සංවිධාන නම් රජයන්ගේ නම් තිබුණාට මේ අපි ළඟ මේ දුර්ලභම තියෙන තාක්කල් ඒ හැම කෙනාම ඒක ටැක් කරනවා. හැම කෙනාම ඒක වැඩ අරගන්නවා. ඒ දුර්ලභමට කියන පරිේශන තෘෂ්ණාව කියලා. ඕනම වෙලාවක මම දැන් මෙතන ඉන්නවනම් ඒ ඒ චිත්තක්ෂණයේ කිසිම දෙයක අඩුවක් නැහැ. ඒ චිත්තක්ෂණේ කාන්තේම පිරිච්ච ගතියක් තියෙනවා, සම්පත්‍ති කර ගතියක් තියෙනවා. නමුත් මේ පරිේශන තෘෂ්ණාවින් එකට පේන්නේ ඒ චිත්තක්ෂණේ කාලේ නාස්ති කිරීමක් වගේ. ඒ වෙනුවට මට මේ ආර්ථික සමීකරණයක් හදාගත්තා නම් අරක අර ව්‍යාපාරය කරනවා මේක කරනවා හොඳයි කියලා ඒ අර ලැබිච්ච පිටිච්ච ගතිය සම්පත්‍ති කරගතිය සතුටු කරගතිය අත්දකින්න නැතුව අත්දක්කත් එක පුංචි කරලා මේ පරිහි තෘෂ්ණාවකට අවශ්‍ය නැවිසිල්ල අද තියෙන අධ්‍යාපන ක්‍රමේ ඒක හරියට අහන්නමගේ වරිගෙට ගිනි තිබ්බා වගේ. ඉතින් කියක් කියක් ගන්න පැනපැන ගෙට ගෙට ගිනි තීතියද ගිනි තීතිය යනවා. ඉතින් අපි වැඩියෙන්ම දරුවන්ටත් අත දීලා තියෙන එක තමයි මේ අධ්‍යාපනයේ මේ ඉලක්කයට යන්න ඕනේ ඔබ. මොකද අම්මට තාත්තට යන්න බැරි වුණා. ඒ නිසා උඹලා ලව්වා මේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් ඕකේ වලිකට ගිහින් කියලා පත්තු කරලා අරලා දෙයි. ඉතින් ධර්මන්නේ ධර්ම නිසා දුවනවා. කොහෙ දුවනවද මොනව කරනවද කියලා දෙයක් නැහැ. ඉතින් අර තාමත් ඒකේ මියහන ප්‍රශ්නෙට අදාළව තියෙන අපේ අස්සසිල තමයි සර්වඥාසිකේ ධර්මයට නැත්නම් සර්වඥාන්සේගේ ධර්මයේ ක්‍රියාත්මක කරන එකනට මේ මෙච්චර දැවෙන ප්‍රශ්නයක් තිබ්බට දැනෙන්නේ නැහැ. ඕන වෙලාවක ගැලවිලා ඉන්න පුළුවන්. හැබැයි ඒක ස්වච්ඡන්දේ තමන් කරගන්න ඕනේ. ඒ තරම් සර්වඥාන්සේ කියපුතේ සාරබහුමයි. ඕනම දැනකට යොදවන්න පුළුවන්. ඒගොල්ලන්වත් දැන් මේකට අත තියන්නේ. හැබැයි අපේ දුර්ලභකම නිසා කාමාශාව නිසා අතෘප්ති කරගතිය නිසා අපි බුදුහාමතුගේ හබලනට වැඩිය මේ න්‍යාය න්‍යායන් න්‍යායචාරින් වාසවදියා තමයි බලන්නේ. ඒගොල්ලෝ තමයි අපිට සැප දෙන්නේ. ඒගොල්ලෝ තමයි අපි මේ ලාභ සත්කාර සම්මාන දීලා අපිට අවශ්‍ය කරන තාන්න මාන ඔක්කොම දෙන්නේ. අඩු ගානේ ධන්නවද මෙතන ඉන්න කට්ටිය. ඔයගොල්ලෝ මැරුණාට වෛද්‍යවරයෙක් සහතික කරනකම් මැරෙලා නැහැ කියන්නේ. ඔයගොල්ලෝ මැරුණාට හරියන්නේ නැහැ දැන්. ඒක වෙන කතාවක්. වෛද්‍යවරයෙක් අස්සම් කරන්න ඕනේ. හැබැයි වෛද්‍යවරයා අස්සම් කරනකොට පණ තිබුණත් මොචරේට යවන්නත් ඕනේ. ඔන්න අද තියෙන අපේ ක්‍රමය. ඔබ වැරුණාට හරියන්නේ නැහැ. වෛද්‍යවරයෙක් අස්සම් කරන්න. අස්සම් කරාට පස්සේ දැඟලුවොත් වෙනම ඉන්ජෙක්ෂන් එකක් දීලා හරි යවනවා. මොචරේ මොකද දොස්තර බේර ගන්න එපා ලේඩාට වැඩි. සාත්‍රය ඇතුලේ තියෙන දෙන්නේ නේ. මේවා පැහැදිලි ලීක් වෙන තැන. මේ මේකේ තියෙන පොට්ට ජරාව, පෝජාව ලීක් වෙන තැන. ඒ තරමටම අපි අනුමත රැඳිලා ඉවරයි. ඒ මොකද තමන්ගේ ඒකට කියන්නේ හිණමාන නිසා. මට මේක නෑ අරක නෑ ඒක ලබා ගන්න ඕනේ මේක ලබා ගන්න ඕනේ කියනවා. ඒ මොකද වර්තමාන මොහොතක තියෙන කිරිච්චකතිය වර්තමාන මොහොතේ තියෙන සම්පත්‍ති කරගතිය කාටවත් අපේ හොරකම් කරන්න බෑ. ඒක අත්දැකලා තියෙද්දි ඉති පුත්‍රජානංශී කියනවා ආපාතේසියුම් කිස්ස පරිේචනං චරි සර්වචනංශී දවසක් ගමනක් යනකොට මේ මේ වගේ තියෙනා වගේ ඒ ගමේ ඉන්න ඔක්කොමලා සර්වචනංශීනවට විරුද්ධව ඒ තියෙන ලිංග වලට පිටු පුරවනවා ඥානද සංශී සර්වචනංශී යන ගමනකේ සර්වචනංශී මේක පාඩමක් උගන්වන්න ඕනවට කියනවා ආනන්ද වතුත්වයක් කරගෙන ඉන්න බොන්න කියලා. ආනන්ද සම්මුඛ කියලා බලනකොට පිටු වල ලිංග වල පිටු පුරෝලා වතුර බොන්න බෑ. ආනන්ද සම්මුඛයි කියනවා ස්වාමීන් වහන්සේ මේ මේ හරි වතුත්වය කවන්න අමාරුයි. අපි ඊළඟ මෙල දැනකට යන්න කියලා. නම් සමතන එතන ආසනේ අරගෙන වැඩේ ඉඳලා කියනවා ටික වෙලා ගිහිලා ආනන්ද වට පිපාසයි වතුත්වයක් කියන්නේ. ආනන්ද සම්මුඛ දෙවෙනි සැරේට යනවා බඩපපුව දනවා. ඒ ලිංග ඔක්කොටම ඉතුරු දාලා ආයෙසරයක් කියලා කනගාටු වෙන අවසරයි ස්වාමීන් වහන්සේ අපි විසමු අපි වෙන කමකට කියලා වතුටි අපෝ කියන. ඒ ਸਰවඥ එතනම ඉඳගෙන කියනවා අනන්ත මට තුන්වෙනි දිනකටත් වතුර තිබහයි. ඊට ශානන්ද හඳුරු ඉතක් අංගට ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා අපි මේ ਸਰවඥ වහන්සේට යම් කිසි පිනක් තියෙනවා නම් නැත්නම් ਸਰවඥ වහන්සේට යම් කිසි අධිෂ්ඨාන ශක්තියක් තියෙනවා නම් මේ ජීවතුර පහළ වේවා කියනකොට පාරට වතුර ලිඳ උතුරලා පිසුසික ඔක්කොම ගහකට ගිහිල්ලා පිරිසිදු වතුර පහල වෙනවා. අනදරට හරි සතුටුයි. වතුරක් අරන් ඇවිලා බුදුසසුනට පූජා කරනකොට බුදුසසුනාසේ සඳහන් කරනවා කන්නෝගැලපෙන තාලෙට මේ පිපාසයේ නැති මිනිහට වතුර හොයාගෙන යෑමට ඇති අවශ්‍යතාවයක් නැහැ. වතුර හොයන්නේ පිපාසී කියන කෙනා තමයි. ඒ නිසා ආපాతේ සබ්බතාසී වූ කිස්ස පරිේචනං චරේ. ඔබ පිළිලා ඉන්නවා නම් ඔබ සතුටුත් නම් ඔබ කවදාවත් දෙයක් පරිේශණය කරන්නේ ඔබ පරිේශණය කරන්නේ ඔබේ ඌනතාවයට. කියලා ආනන්ද හඳුරන්න කියන ඔබ දැන්ද දන්නේ සර්වචන් වහන්සේට මෙච්චර පාස්චරි ධර්ම තියෙනවා කියලා අදිෂ්ඨාන ශක්තිය තියෙනවා කියලා ඔබ දැන්ද දන්නේ කියනවා වගේ කියනවා. වතුර ඕනේ ආනන්ද විපාසී තියෙන මිනිහට. විපාසය නැති මිනිහට වතුර හොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක සිද්ධියයි කියන බණේ ගැළපෙන ගතියක් නැහැ වගේ තමයි තියෙන්නේ. මේ නිසා අපි යම් කිසි දෙයක් අපේක්ෂා කරනවා කියලා කියන්නේ වර්තමාන මොහොතට මූණට කෙල ගන්න වැඩක්. තුෂ්ණදකින් කියන වැඩක්. මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ වර්තමාන මොහොතට ද්වේෂ ගන්න එකනේ. ඒකනේ අපිට මේ හින ගහලා තියෙන්නේ. ඒකනේ අපි මේ සියලු ජඩකම් අපි කරන්නේ වර්තමාන මොහොත මෙච්චර පිළිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් තියේදී අපි ඒක ඉක්මවනවා ඉගිරිනා ක්ෂණය පරනවා කියලා ඉතින් සකවදා හරි තේරුම් ගත්තොත් මේ වර්තමාන මොහොතේ තමයි මේ බුදු ආමසොත් තියෙන්නේ ධර්මයක් තියෙන්නේ සංඝයක් තියෙන්නේ සියල්ල තියෙන්නේ ඔක ඉක්මවලා යන්නේ මොකද්ද පරිේශන තෘෂ්ණාව නිසා විතරදී හොඳ කැලලක් ඕනේ ලොකු කැලලක් ඕනේ කියලා මුළු ප්‍රතිපදාවේ අවසාන කෙලවර තමයි වර්තමාන මොහොතට ඇවිල්ලා පටල වෙන්නේ. ඒක තවත් හොයන්න දෙයක් නැත්තේ නෑ. ඒ ඒ දේ හොයන්න දෙයක් තියි අපි තීසං වුණාට. අපිට වර්තමාන මොහොතේ ඉන්නත් බෑ මේ බණ අහන්නත් බෑ. ගහකොලක් මොනම මනුස්සත්ම භාවය කියලා කියන්නේ ඒක ප්‍රතිලාභයක්. අපි ඒක තියාගෙන තව හොයන්න හදනවා කියලා කියන්නේ අපි විහිං අපි ඒක නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ජීවිතේ මල් විහිං පල්. මේ ලැබිච්ච ඔක්කොම තියෙන්නේ තවත් හිතනවා. තවත් හිතනවා මට මේ රෙඩිය හොඳ කෑල්ල හම්බුනා නම් මුතුනින්ම හම්බුනා නම් මුල්ලවරියෙන්ම හම්බුනා නම් ඉතින් ඒක හොයන්න ගියාම අන්තිමේ හම්බෙච්ච එකක් නැහැ. ඒකත් හම්බෙච්ච නැත්නම් විශ්වාස නැහැ. මෙන්න මේ හිජම්මාලෝ කරලා දෙන චෛතසිකේ තමයි කියන්නේ පරිේශන තෘෂ්ණාව. ඒක මනුස්සයාටල උගාක් උද්දීපන වෙලා තියෙන හැම සතෙකුටම වැඩිය උද්දීපන වෙලා තියෙන ඒකමයි ਸਰවචනාංශය ආර්ය පරිශීලන දාලා කියන්නේ එකයි උඹට තියෙන්නේ වර්තමාන මොහොතේ ලැබියා ඔච්චර තියෙන ඔය දෙවෙනි දෙවෙනි තැන ඉඳලා වර්තමාන මොහොතට එළඹීම සඳහා එන ඇතුළත ගමනට ඉන්සයිට් කියලා කියනවා විපස්සනාව කියලා කියනවා ඒක ඕන කෙනෙකුට තියෙනවා සංජය පරිශීලන තුෂ්ණාංශ අපට කියනවා නෑ නෑ ඕක බෑ ඔයිට වෙනම සමීකරණයක් ඇති ඔකට. ඔකට වෙනම ගුරු මුෂ්ටියක් ඇති. ඔක හොයාගෙන යන්න. ඉතින් කැරක්ටර් ලිපිට වශයෙන් බූරුවට තමයි බටහිර මේ දර්ශන විද්‍යාව පෙන්ලා දෙන්නේ. Please, please, you, I can't hear you. Uh, I have no any difference for whether it is a day or evening. I just leave it to the organization. So you have to convince the organization. And then I am very happy, I can adapt into any, anything. So I keep it that for the relief of both of the parties, please make a written or a request to the organization and then uh, when the organization is going to come and informing me, I, for the moment I can say I won't, there won't be any reaction from me and therefore please make a formal request. From my side, no problem. Uh, මෙතන පිළිලා දෙන්න තියෙන්නේ අනිච්ච සංඥා කියන්නේ නාම ධර්මයක්. ඔය නලියන කියන්නේ රූප ධර්මයක්. ඒ නිසා ඒ නලියන දේ ප්‍රත්‍යක්ෂයක්. ඒක සංඥාවක් නෙවෙයි. ඒකට හිතලා ඇති කිරීමක් තමයි මේ නලියන දෙයට බාධා කරන්න එපා. ඔකට දිශිනින්ද යන්න දෙන්න නම් අපි ඒක දිහා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් විතරයි නහය පිහන්න ඕනේ. ඇයි මේ වෙන්නේ? මොකද්ද මේකට උත්තරේ කියලා දඟලනවා නම් දඟලන්නේ නිත්‍ය සංඥාවෙන්. ඒ අනිත්‍ය සංඥාවෙන් කරන්නේ මේ යන වැඩපිළිවෙල, ප්‍රත්‍යක්ෂ වැඩපිළිවෙල, රූප ධර්ම මේ වශයෙන් වෙන වැඩපිළිවෙලට අනුග්‍රහ කිරීමටයි අනිත්‍ය සංඥාව වඩ වෙන්නේ. මන්දර මේක කිව්වට තේරෙනවද කියලා මේක කියන්න තියෙන්නේ අනිත්‍ය දැන ගැනීම නාම ධර්මයක්. કોઈ නලියනවා දැන ගැනීම රූප ධර්මයක්. මේක සංඥා මට්ටමේ තියෙන අරක ප්‍රත්‍යක්ෂ මට්ටමේ තියෙන. අන්නේ ප්‍රත්‍යක්ෂ එනකොට ඒකට බාධා කරන්නේ නැතුව කොනහ නැතුව ඒක විග්‍රහ කරන්න යන්නේ නැතුව ඉඩ දෙන ගතියටයි අනිත්‍ය සංඥාව උදව් කරන්නේ. ඒක ඉගෙන ගන්න ඕනේ. මේ පේන දෙයට ඒ විදිහට වෙනස් වෙ යන්න අරින්න මේක හැඩ කරන්න යන්න එපා. ඇයි එහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරන්න යන්න එපා. ප්‍රශ්න කරනවා නම් ප්‍රශ්න ගන්න ඉච්ඡ සංඥාවෙන්. ඉතින් මෙන්න මේ විදිහටයි මේක මේ අවස්ථාව හැටියට වෙන් කරලා දැනගන්න පුළුවන්. ආගම සාකච්ඡා වෙන මණ්ඩලෙ මේ වාක්‍යෙ මොකදද ධර්ම සාකච්ඡාව පිළිබඳව පොදු විස්තර කරනවා. ආනාපානීය කියන්නේ ඒවත් සිදු. නමුත් මේ පක්ෂාවේ ධර්ම සාකච්ඡාවල සහභාගී අපිට දෙකෙත් තිබෙන අයමාරක අමාදක්වා වේලාවල ධර්ම සාකච්ඡාව පැහැදිලි කිරීමට තිබෙනවා. ඒක නවෙන් නැහැට නමස්කාර තමයි. ඒකත් මම ස්වාමීන් වහන්සේ කගේ උන්වහන්සේගේ ලෝකේ වටා කරන අසල කෙනෙක්. විශේෂව කනදා මම භාවනාවේ ඉඳගන්නේ ආධිකයේ නිසා. ස්වාමීන් වහන්සේගේ හැම ධර්ම සාකච්ඡාවක් වාගේ ධර්මය ගැන ඇති අවබෝධය ලැබෙන ගැනීමට මහා සුභාංශයේ විමුක්තාරය මොනදිනා ධර්ම සාකච්ඡා මණ්ඩලයේ නාමසේ යොමුදාමා අගේ ඒ නම් කියන්නේ great job that my person would be not ඒ කියන මැසේජ් එක කියන්නේ අයතර 9 දක්වා උදේ මම හිතනවා මේකදී අපි සංවිධායක මණ්ඩලයේ තීන්දුව අවසාන තීන්දුව කියන පදනමට යමු. නැත්නම් අපි හැමදාම ධර්ම සාකච්ඡා ගැන සාකච්ඡා කරන්නේ. ආ දුසා දුසා. මම කියනවා මම කියනවා මේ වගේ අවස්ථාවකදී විනිශ්චය ගන්නයි අපි සංවිධායක මණ්ඩලයක් හිටිය අපි සංවිධායක මණ්ඩලයේ තීන්දුව අවසාන සින්දුවයි වැඩි විස්තර පුවක් ගස්සමු කියලා කියන්නේ. <laughs> These things are, we can make a request, make a formal request, but surrender to the single idea, the final decision is up to the organization. And for future development, definitely these will be very contributive. And for the, the trip ongoing, the final decision is up to the organization that I am I am luxuriously making you this opportunity. That's all. That is, uh, that is something is having or not having. Other one is time changing. Both the decisions, we can make our humble and practical request. But wait till the final decision happens from the organization. And uh, don't stop presenting you ideas because this is not the, if I am not going to die, this will not be the last one. For future development, definitely these ideas are very good because I am very happy. This time, we all the Australian came under one roof. So if it is so, I can send at least 15 days or even 20 days if you can get under one roof and continue rather than my traveling from place to place. So it is also something like forgetting about the personal interviews and go for common interviews like. So, but anyway, still, uh, anyway, there are some friction for my idea also, I understand it. So this is the first time, I am very thankful for the organization. Last time, I idea occurred to me and I asked Amarnath, all the other places are checking, searching places where more than 60 people can accommodate it. No places. He told but this university is available, but I am not going to do it. I can't. So then when the Bhadra came, I told, the opportunity is there, and we can tap or tax Amaranath, because he gave me the idea, but he refused to organize. But anyway, whether correct or wrong, I am visiting only one place. You it. So ultimately after considering, Amarnath again came forward, he told, I organize. So this is how this happened. And we are already achieved. We are not accommodating private interviews. We are going with the common interviews. We are, there rare number of people. So information coming at this moment is definitely will be contributive for the future. So therefore, give ideas, and still under the condition, the final decision is up to the organization. So that does not indicate any suppression or any biasness. So present ideas, but we have already done few days and for future also will just depend on the uh, organization. That is the way in too. also. I usually don't put my personal ideas. I try my best to fit into that. And so far, I was successful. And we have organizing committee. We give ideas to the organizing committee. They are concerned about everything and they come out with. And we are all trying, including myself, how can we fit into the situation. I think this is kind of a conclusive. Otherwise, we will be uh, in volatile situation, uh, unsettled. ඔය කියන්නේ අපිට තව විනාඩි 40ක විතර වගේ කාලයක් තියෙනවා. වේලාව සටහන් වෙන්නේ 1:50 වගේ. ඉතින් තව ටිකස්පස් සමාප්ත බවයි වාර්තා වෙන්නේ. ඒක නිසා වෙන මතමතාන්තර අදාස් ප්‍රශ්න තියෙනවා නම් වේලාව විතරලා තියෙනවා කියන එක මතක් කරගන්න. මනස ඇදෙනවා. අකත් ඇදෙනවා. නමුත් මම සතුටු වෙනවා සංවිධායකවරියක් විදිහට සිඩ්නි නියෝජනයකට මේ ලංකාවට එන බව මම එනකන් දැනගෙන හිටියේ. ඒක මම දකිනවා ලොකු අනුග්‍රහයක් විදිහට. ඈ? ඒ වගේම ඊගව අවුරුද්දේක දැන්ට මම සැලසුම්ලා ඉවරයි. හැම හැම ස්ටේට් එකකටම දවස් 7 ගානේ මේ සැරේ ඇඩිලේඩ් එකත් ඇවිල්ලා සම අයිතිවාසිකම් ඉල්ලගෙන සටන් කරනවා. ඒ නිසා මම කව 10 ගාන දාන්න එපා. එතකොට මීජිකලි මා එළවල තමයි. ඒ නිසා දවස් 7 ගානේ සංවිධානය වෙලා තියෙන්නේ. දැන් අපි යන්නේ අර ලංකා කියපු විදිහට ඒක අවුරුද්දක අපි මේ විදිහට එකතු වෙන එක අවුරුද්දක අර වගේ දැන් තමයි තමයි ඒක ඇත්තටම අනුව ඒක සාධාරණීකරණය කරන්නේ ආධුනිකයන් සඳහා. ආධුනිකයන්ට ඒ අවුරුදු දෙක සැරයක් එන එකේදී අලුතින් එකතු වෙලා තමන්ගේ පළාතක ඉඳන කරතයි. මෙතන කියන්නේ අපි ඒක ගැන දන්න හැකියාවල් තියෙන සංවිධානය කරගන්න ප්‍රශක්තියක් තියෙන අය මේ විදිහට එකතුලා කටයුතු කරනවා මේ විදිහට විවිධ විදිහට මේක සංවිධානය වෙන්න ගොනු වෙන්න ඕනේ හැඩ ගැහෙන්න ඕනේ ඊට ගැහෙනකොට පෙරීමක් ඇති වෙනවා ෆිල්ටර් වීමක් සිද්ධ වෙනවා පුළුවන් කට්ටිය ගොනු වී ගොනු වීලා ඉතින් මේ කියනකොට කියන්නේ මේක අනික් රටක් විදිහට ඕස්ට්‍රේලියාව සලකන්න බෑ මහාන්තීපයක් ඒ නිසා අනිකට නිව්සීලන්ත වලට දවස් 10ක් දෙනකොට මේ දවස් 10ක් දීලා කොහොමද කියලා නඩුවක් ෆයිල් කරන්න ඔන්න මෙන්න අපේ එක ප්‍රාන්තයකට දවස් 10 ගන්න ඕනයි කියලා යනවා. ඒක නිසා මේ දැන් යන ක්‍රමේ මම හිතන්නේ කාගවත් අදහස් නොසලක හැදියයි කියලා. ඒත් හැම කෙනාටම පරිත්‍ත කරගන්න වෙනවා. දැන් මේ හැරේ චෙක් රිපබ්ලිකන් ඉල්ලීමක් කරලා ඉවර තියෙනවා. අරාබි රටකින් ඉල්ලීමක් කරලා ඉවර තියෙනවා. මේ හැමදේම එකතු වෙන්න නම් අපි අතර ඉතින් දවසේ අවුරුද්ද දවස් 300කට පහට වැඩි වෙන්නේ නැහැ නේ. ඒක ඒකමනේ. ඉතින් ඒක ඇතුළේ මේව එක එක හිර ගහනකො හිර කරනකොට මේ වගේ චුරු පයින්නවා. හොදි ගාලා හොදි එනවා එළියට ටික ටික. ඒ අදහස් වෙන සීමත් සංවිධායක මාර්ගයෙන් දෙනවා. නෑ අපි මං හිතන්නේ ඊට වැඩිය පැත්තක් තියෙන මේ කාලසටහන කලින් ප්‍රසිද්ධ කරලා තිබුණා. ඉතින් ඒක නිසා ඒක කාගේවත් මෙතෙන් ආවට පස්සේ පණවන එක නෙවෙයි කාලතරණ ප්‍රසිද්ධ කරලා තිබුණා. ඒක නිසා අපිට ඒ ප්‍රසිද්ධ කරන වෙලාවේදී අදහස් ඉදිරිපත් කරා නම් ඒත් හොඳයි. දැනට ඉදිරිපත් කරන අදහස් නරක නෑ. නමුත් අපිට මේ කීප දෙනෙක් කියලා ඉන්න වෙලාවේදී මේක විනිශ්චය කරන්න බෑ කවුරුත්. ඉවරයක් කරන්න බෑ. අන්න ඒකට මම කියන්නේ ඔය කෙනාගේම අදහස් දෙන්න අදහස් දීලා ඒ සංවිධායක මණ්ඩලය ගන්න තීන්දුව ඒකට අපි එකඟ වෙමු. ඒක මේ මේ විනිශ්චය මේ රිට්‍රීට් එකට විතරයි. ඊට පස්සේ තියෙන රිට්‍රීට් වලද මේ අදහස් මේ සංවිධාන වෙලා මේ තවහාගේ වෙලා අත්දැකීමනේ අපිට නම කතා කරන එකක්වත් අහක දාන්න හොඳ නැහැ. අහක දාන්න ඕනකමකුත් නැහැ. මොකද අපිට පොලිටිකල් එජෙන්ඩා එකක් නැහැ මෙතන. අපිට තියෙන කාටවත් පහසු විදිහකට යන එකයි තියෙන්නේ. ඒ නිසා තම තමන්ගේ අදහස් ලිඛිතව එහෙම නැත්නම් ඩිරෙක්ට් මෙතන එකල සංවිධාන මණ්ඩලයට ලැබෙන්න අරද සංවිධායක මණ්ඩලයත් සීල දෙනාගේ පහසු වෙනස කර්ම කාරණා සලකා බලලා මම හිතනවා ඊට හැන්දෑ විතර වෙනත් වෙන්න ඉස්සෙල් තියෙන අදහස් ටික දෙන්න ඊට හැන්දෑ විතර වෙනකොට සංවිධායක මණ්ඩලය අපි නැවත නිවේදනයක් බලාපොරොත්තු වෙමු මොකද්ද කරන්නේ කියලා. ඒක නිසා අපි ඒ ඒ වගේ අර ඔක්කොම කර්ම සලකා බැලීමකට අපි මේ යෝගාවචරයෙන්ම ටැක්ස් කරන්න යන්නේ යෝගාවචරයේ අදහස් දාලා සංවිධායක මණ්ඩලය කරන්නේ බිරිඳාට දෙනා ගැන හිතන්න ඕනේ මගේ බණ අහන කට්ටිය හිතන්න ඕනේ අය ඔක්කොම කල්පනා කරපු ගාවයි අර ඒ වගේම අර ඔය කියපු ලිපියේ සංවිධායක මණ්ඩලය මත අමරනාථ කියලා දාස් කියලා එයා මේ තොර පසුවෙන් තොරතුරු දීලා තිබුණා ඇයි මේ තීන්දුවට මේ විදිහට ආවේ කියලා. ඒ කියන්නේ මෝරච්ච ගතියක් තියෙනවා. ඉස්සරහට ගන්න තීන්දුවලදී කාගෙත් දර්ශකට කරු කළා ප්‍රායෝගිකත්ව සලකලා කටයුතු කරමු. මම ටිකක් බැන්න හැබැයි ඒක. දාන තීල බණ කිවෙන බැන්නට. ඒක නිසා වෙන්නේ නැහැ. කොහොමද ඒ තොරතුරු එක මල්ලකට දාන්න. අවසාන ඡන්ද ප්‍රතිඵලය අපි හෙට හවස විතර නෝඩ බලාපොරොත්තු In the last sentence you have to repeat. Perception. Coming to a. Yeah. Yeah. And so it is, perception's role is dwindling off. Now reducing. Now concentration has taken and later the wisdom can take place. Till that, the perception has a role. It is slowly, slowly reducing. As far as the perception is uh, prominent, concentration can't take the upper hand. So as the, uh, the perception disappearing, things are happening automatic way and perception is dwindling, dwindling off, disappearing and that space, concentration taking the upper hand. So therefore don't worry about at that time. That is what signifies in the first jhana you have the vitakka vichara, that's the way you note the object, uh, attend, focusing your mind to the uh, object. As far as this is there, vitakka vichara there, your concentration is not strong enough. So what I refer is, vitakka vichara is the tool of the perception. So once it is accustomed, once it is gain the ground, once it is get the momentum, these things automatically happening, so perception is naturally nullified, disappearing. So you must not pull it again and employ it. If it is no concentration, it will be disturbed. So the, when the concentration is developing, it is a healthy one, to understand, meanwhile, the perception is wearing off, disappearing. Nothing to worry about that. You may repeat, please. Uh, you are not directly speaking to the mic, like sir. There is a parallelism, yes. Yeah, that is the transitional area. And after that, I think can fall back to the gross breath or gross perception, or it can go to the more subtle, more concentrated, less percep perceptible stage. So this what you are talking about, if I am got correctly, in the transition, this is a very interesting area. ඇත්තටම ප්‍රත්‍යක්ෂයට යොමු කිරීමේ මූලික කෘත්‍ය මේ සංඥාව කරනවා. කරලිවලා යා එයා දිනත් කරන්නේ හඳුන්වා දීමේ කටයුතු විතරයි ඊට පස්සේ ආයින් වෙන්න ඕනේ. අයින් වුණාට පස්සේ තමයි කෙලින්ම අරමුණ අවබෝධයට වැටෙන්නේ. මේ හඳුනා ගැනීම කෘත්‍ය කරනකොට ඒ කපුවගේ වැඩේ විතරයි කරන්නේ. එයා කපුකම කරලා අයින් වෙනවා. ඒකට කියන්නේ කැටලිටික් ඉෆෙක්ට් කියලා. ඒක කියන්නේ උත්ප්‍රේරක කෘත්‍යයක් විතරයි කරන්නේ. එයා ගිහිල්ලා වැඩේ බාර දීලා එයා යනවා. අපි වෙලා තියෙන්නේ අර උත්ප්‍රේරණය කරපු එක නැත කරන්නේ නැතුව අර ගියේ එක නයි කව ඇදලා ගන්නවා. එතන ඒක වැටුණ එක අත්‍තරද්දක් කියලා හිතනවා. ඒක කොහොම අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා ඒ රසායන විද්‍යාවේ අපි දන්නවා උත්ප්‍රේරක වැඩ කරන හැටි. ඔය හීමොග්ලෝබින් කියන්නේ උත්ප්‍රේරකයක්. එයා ගිහින් ඉවර වෙලා සෛලයක් ආවට කියලා ඒ සෛල වෙහෙස වෙලා තියෙනවා නම් එයාගේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අරගන්නවා. එයාට ඒකට මල්ලක් තියෙනවා. ඒක පුරවන වෙලාව වෙනහලට ආවට පස්සේ එතන තියෙන කාබන් ඩයොක්සයිඩ් එක හලලා එයා ඔක්සිජන් මල්ලක් පුරවන්න පුළුවන් කියලා ආයෙ අර සෛලේ ගාන කියලා දානවා. මෙයාගේ මොකුත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් වගේ මේ ස්ථිර සංඥා පදඨාන කියලා සත්‍ය පිටීමට මේ perception එක වැඩ ගන්නවා. මෙනෙහි කිරීම වැඩ ගන්නවා. අරමුණේ නැවත නැවත ඉදිරිය වැඩ ගන්නවා. නමුත් ඒක පුරුද්දට ආවට පස්සේ ඕටෝ පයිලට් එකෙන් යන්න පටන් ගත්තට පස්සේ ආයෙ ඇඟිලි ගන්න යන්න ඉතින් මේ පළවෙනි ප්‍රශ්නේ උනේ කොහොමද මේ ඇඟිලි ගහමින් ඉන්න තැන ඉඳලා ඇඟිලි ගහන්නේ නැති තැනට යන්නේ එතන මැද තියෙනවා මේ සංක්‍රාන්ති අවස්ථාවක්. අනිත් සංක්‍රාන්ති අවස්ථාවේදී යෝගාවචරය කුමක් කළ යුතුද කියලා අත්දැකීමෙන්මයි ඉගෙන ගන්න ඕනේ. අපි කතා කරන්නේ ඒකේ තියෙන මූල ධර්මයි. සංඥාවේ මුත්‍ය හමාර කරාට පස්සේ අපි සංඥාවට නොසලකා ඉඳීමක් නෙවෙයි කරන්නේ. ඒ සංඥාවේ වැඩේ ඉවරයි. එයාගේ ඒ උත්ප්‍රේර කෘත්‍ය ඉවරයි. අපි ඊගාවට එන සමාධියත් එක්ක යන ප්‍රඥාව දිහාට. ඒකට සංඥා පඤ්ඤා මාර්ගෝචිත වෙනවා. සංඥා ප්‍රත්‍ය තමයි. දැනීමේ කෘත්‍යය තමයි. සංඥාවෙන් ඉඳලා ප්‍රඥාවට මාරු වෙන්න නම් මැද ඉඳගෙන සමාධිය ඒ දෙක අතර මැද ගැටලීමක් මේ සිද්ධ කරනවා. इसमें से प्रश्न निकाल के प्रश्न ये नाम सामने मौसले योगी आदमी को आदमी यदि और माता पिता भावना शरण आलोक्य लेकिन है ये अपने सामने से कृष्ण कृष्ण करना समाज පස්සහාය ඥානවලදී මාය ආලෝක ලෝකයක කියපු යෝගී කියන වාර්තාවක් මේ මගේ අවබෝධය කියන්නේ ආලෝක දර්ශන කියන ටෙක්ස්ට් බුක් සමාධි ක්‍රමයේ කියන විස්තරයක්ද එහෙම නැත්නම් ඒ උත්තරයක්ම ඒක වෙනස් වෙනවා එක එක ලැබෙන මේ නිමිත්ත එක එකකට ලැබෙන පින්නනදී වෙනස් වෙනවා ඒක විස්තර කරනකොට බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ සඳහන් කරනවා සමහරකට තරුමාලාවක් වගේ එහෙම නැත්නම් කුණ විදුලියක් වගේ නැම නැත්නම් ඉර නගිනකොට අරුණ නගිනවා වගේ පේනවා සමහරකට කළු පාටට පේන්න පුළුවන් කපු ඇට වගේ ආලෝකයක් නෙවෙයි පේන්නේ ඒ වෙනුවට ආලෝකේ නැතිකම පේනවා ඉතින් අපි ආලෝකේ පෙනීමමයි සමාධිය කියලා ගත්තොත් ඒක නාට එතකොට ඒක අරියාදුවට හිටිනවා ඒ නිසා අපිට තේරුම් ගන්න ඕනේ අරමුණත් එක්ක සම්බන්ධතාවයේ සහ සම්බන්ධතාවයේ සහ අරමුණත් එක්ක සමීපභාවය වැඩි වෙනවනම් ඒ වැඩි වෙන බව විවිධ ලක්ෂණ වලින් නිමිති කරනවා. ආලෝකේ මාර්ගයෙන් නැත්නම් සෑලුක මාර්ගයෙන් නැත්නම් උඩ පාවෙන්න වගේ ස්වරූපයකින් කොයි එකක් වෙන්න පුළුවන්. ඉතින් කල්ැත නිගමනයක ගියොත් මෙන්න මේකම පිණිය යුතුයි කියලා ඒක නා හරි අපහසුටපත් වෙනවා කුරුසිට තියලා එන ගැහුවා වගේ එල්ලෙන්න පෙරලෙන්න බැරි මේ විතරක් නෙමෙයි භාවනා හරියටත් වැඩදී කියලා විනිශ්චයට ඇවිල්ලා තමම තමන් නිෂේධනය කරනවා ඒ නිත්‍ය සංඥාවේ දෝෂය එන දෙයකට ඉඳ තියාගෙන තමන් අර මූල කර්මත්තානත් එක්ක සමීප භාවය පිළිබඳව අවදි භාවයෙන් ඉන්නවා නම් එයාට පැටලෙන්න දෙයක් නැහැ මේ මතු කරගෙන ඉන්න සාමයේ නිමිත්ත ලොකු කරන්න ගිය ගමන් ඒකේ සමහර චරිතවල හැටි. සමහර චරිත හැම වෙලාවෙම මේ නිමිත්ත හරියට ලොකවල සලකනවා. කරගෙන යන කෘත්‍ය කෝක වෙතත්. එයාගේ සාමාන්‍ය ජීවිතවලත් එහෙමයි. ඒක උනන්දුර කාරණාවක් වෙනවා. නමුත් උනන්දු නැති කරන විදිහටත් වෙනවා. වැඩියට එන දෙයට අනුග්‍රහ කරගන්න බැරි වුණොත්. ඒ නිසා අටවචාරින් වහන්සේලා ප්‍රවේශම් වෙනවා. මේක තියෙනවා තමයි සංසිද්ධියක්. නමුත් මේ ආකාරයෙන්ම මේ නිමිත්තෙම වේතු කියලා එකක් නැහැ. වයින්සය වේදනා සම්බන්ධයෙන් ආනාපානසතිය සිදුවන කියලා දැනනවා අකුල වේදනාව. මේ සම්මාසයේ දේශනා කරපු විදිහට වේදනාවෙන් බලාගෙන ඉන්නේ ස්වභාවය බලාගෙන ඉන්නවා. ඊපස්සේ කරලා බලාගෙන ඉන්න සමාධිය එක මිශ්‍රතාව වෙලා පුළුවන්. ටිකක් වෙලා යනකොට ප්‍රතිවේදනාව ආවා ඒ ප්‍රතිවේදනාව තුලින් සමාධිය ඉස ඉස ඉසුන භාවයට පත් වුණා. ඊට පස්සේ එතන මට එළියට බැරි බැරිනකොට මම කරන්නේ මුද තියෙන ස්වභාවයට ආපහු මුද අපෝ දෙක දිගලා අපහු මුද යනවා මම මානසිකව අපහු ටික වෙලාවකට මට අවදි වෙනාව සමාධියත් එක්ක ඉතින් දැඩි වෙනවට මම දැන් කිරියා කියන කමේ හරියි ඒ වගේම යෝගාවචරයට නොතේරුණාට මේ විදිහට අපි හෙට්ටු කරගෙන යනකොට ඉවසීමේ ශක්තිය ටික ටික වැඩි වෙනවා. ඒක කවදාකවත් යෝගාවචරය තේරෙන්නේ නැහැ. මම ඊට වැඩි ප්‍රමාණයක් ඉවසලාද මේ කකුල වෙනස් කරේ. නැත්තම් ඊයේ මට්ටමට එන්නේ ඉස්සලා කකුල වෙනස් කරේ කියන එක යෝගාවචරය අල්ලන්න බෑ. අල්ලන්න ඕනෙත් නැහැ. නමුත් හැමදාම මේ විදිහට උරුට්ටු වෙවි උරුට්ටු වෙවි හෙට්ටු වෙවි යනකොට බුදුචාන් වහන්සේ දන්නවා යා මේ වේදනා ස්වરૂපය දැනගන්නවා. ඒ තමයි මැද කියන එක කලබලෙන් නෙවෙයි බලන්න හොඳට බලනවා. බලන්න බලන්න බලන්න බලන්න තමන්ගේ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙනවා. හැබැයි තාම වේදනාව කියලා පැමිණිලා නැහැ. ඉතින් ඒ නිසා මේ කටයුතු කරගෙන කරගෙන යනකොට තමන්ට කාලයක් යනවා තේරුම් අරගන්න මේකදී මම පෙරදුනා වගේ හිතුණට හැමදාම පාවා දීමක් වුණාට පාවා දෙන මට්ටම එන්නේ එන්නේ කියලා. ඉතින් ඒ මේ දිගට කරගෙන යනකොට ඇත්තටම වේදනාව සූචකයක් වශයෙන් අපිට ක්‍රියාත්මක වෙනවා. කොතෙන් යනකම් අල්ලනවද කොතනින් පාව දෙනවද කියලා. ඉතින් ඒ නිසා කායන පස්සනාවේ දක්ෂකම මනින සූචකයක් විදිහට රතු කට්ට විදිහට වේදනාව පේනවා. ඒ වගේම තවන්න තේරෙයි හොඳට ඇඟ සීතල කරගෙන හොඳ පරිසරයක වාඩි වෙලා අදිෂ්ඨානීත්ව වාඩිවෙත් වෙනදට වැඩිය වේදනාවක් දරන්න පුළුවන්. ඉවසිච්ච අදහසකින් කතා කර කර ඉඳලා හරි මේ වෙලාවේ වාඩි වුණොත් ඒ නුරුස්නා ගතිය නිකන් පණුවෙන් දෙකට කැපුවා වගේ පොඩ්ඩ වේදනාව වෙනකොට දමල ගහලා ඉන්නේ. එනිසා ඒකට පසුබිම මානසික සකස් කිරීමක් වැදගත් වෙනවා. හැබැයි ඒක අපේ පාලනේ අර්ථේ නැහැ. මූලික පසුබිම සකස් කිරීම පාලනේ අර්ථේ නැහැ. නමුත් ඒක අපිට දැනගන්න පුළුවන්. පසුබිම හොඳට මේ මූඩ් එක හොඳට නම් ඒ තනතිගේ කාගෙන යන්න පුළුවන්. ඒක නිසා මගේ පුත්‍රිකව මම දැක්ක උදේවරුේ කරන භාවනා විදී කියන්නේ වේල් දෙක මැද උදේ වේලයි තවත් වේලයි මැද ගත්තාම පුරුමේ ඉන්න කාලේ මට මතකයි. ඒත් ඔයගේ හරියටම ඔය පැයක් සක් අපිට පින්නපාත යන්න වෙනවා. පින්නපාත කියලා ආවා. ඒක ඇවිල්ලා වාඩි වුණාට පස්සේ මට පේනවා සියල්ලකම ආඩ්‍යයි. දවසක් සත්‍යයකට එන වෙලාවේ ඇඟේ තුන් ආහාර ශක්තිය තියෙනවා. යන්න පුළුවන් ඒකට සෑහෙන දුරට වේදනාව දිගේ යන්න පුළුවන්. හැන්ද වෙනකොට මගේ පුද්ගලිකදී ඉක්මනටම ගේම පාවා දෙනවා. ඒ කියන්නේ ඉරියව් වෙනස් කරන්න පෙළඹෙනවා. හැබැයි මේ ඔක්කොම කරද්දී දිනුවකුත් තියෙනවා. ඒ දිනුව Tamanne පේන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන එක නිකන් අත්පොරෝගෙන් වැඩ ගන්න වඩුවා දිගටම දිගටම අත්පොරෝ ගගා වැඩ ගන්නවා. මිට ගහන ගහන වෙලාවක් පාසා මැදෙනවා. ඉතින් එයා කොච්චරද අතුරින් වැඩ ගත්තට මේ ගාන ගාන වෙලාව කොච්චර පොරව ගෙවෙනවද කියන එක එයාට හැකියාවක් නැහැ කියලා කියනවා. අතින් වැඩ ගන්න වැඩ ගන්න පොරව පොලිෂ් වෙනවනේ මිට ඒක පිළිබඳව වඩුවට ඉච්චර හැංගීමක් නැහැ. හැබැයි කාලයක් යනකොට තියෙන යකෝ මේක මිට උතර පොලිෂ් වෙනවා. ඒකේ මේ තලයේ කාලා ගාලා ගෙවිලා නේ. මේ ගාන ගාන වෙලාවේ තේරෙන්නේ නැහැ ඒක වෙන්නේ මොකක්ද කියලා. ඒ නිසා පරසූපමාව කියලා වෙන උපමාව දෙන ඒ ගැන කලබල වෙන්න එපා. අයිට් එක දෙන්න. හැමදාම එතෙන් දෙනකොට යටත් වෙන්න එපා. කොතනදීද මම පාවා දෙන්නේ? ප්‍රෙස්ලින් කරලා කරලා මෙතෙන්දි පාවා දෙනවා කියන එක හොඳට දැනගෙන කරන්න. ඒකට කිසිම පිටකෙනේ සම්බන්ධ නැහැ. ඒ ඒ විදිහට කරනකොට හැමදාම දැරීමේ ශක්තිය වැඩි වෙනවා කියන එක තමයි මේ අපිට ධර්මයේ ලැබෙන අනුශාසන අනුග්‍රහය අරසා. දැන් අදහස් ප්‍රකාශ කරන සංගතාවකට දෙන්නේ නැහැ බලයක්. ඒක දෙන්නේ ඒට ඇඳ වෙනකොට මොකද මේකත් ටික අදහස් ප්‍රකාශ වෙන්න ඕනේ. උනාට උනේ නැත්තම් ඔය තමන්ගේම අදහස දෙන්න හදන. ඒක අපිට ගන්න. මේක ටික අදහස් ඉඳ ඇරලා සලකා බලනකොට පස්සේ නම් ඒව විසිකිරුවත් කමන්නේ නැහැ. මම ඒකයි කිව්වේ හරියට දිනයක් දුන්නේ ඕගොල්ලන්ට ඡන්ද ප්‍රතිරැස්සිය පවත් ගන්න පුළුවන් හෙට හැන්දෑව එක. ඊට පස්සේ ඡන්දෙ තිබ්බා. ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඇවිල්ලා ප්‍රකාශයටපත් කළා. නැත්තම් මේක නඩත්තු කරන්න ලේසි නෑ. <laughs> ඒ මොකක්වත් වෙන්නේ නැහැ. ඒකට ඒ කටට වෙලා දාස් කාලයක් දෙනවා. සංවිධායක මණ්ඩලයේ කන විසීමෙන් ඉන්න සියල්ලගේ අදහස් අලකා බලලා Taman කැමති නම් Tamanගේ අදහස කියන එකයි තියෙන්නේ. කැමැත්තක් කියලා. මමත් එච්චරයි කරන්නේ. ඕන කෙනෙක් කතා කරපන්. කතා කරන අවසර දීලිවන්නට පස්සේ එයාට මොකක්ද හිතෙන්නේ ඒක කියලා දැම්ම ගියා. අපි සහභාගීත්වය ඕනේ. අපිට හැම කෙනාගේ අදහස් ඕනේ. නමුත් විනිශ්චයක් ඕනේ. ගමනක් යන ගියාම පිටසක් යනකොට විනිශ්චයක් ඕනේ. ඒ විනිශ්චය ගන්න කෙනා අමනේ කුණාට කරන්න දෙයක් නැහැ. එහෙම එහෙම එකක් ඇත්තේ නැහැ. අපි අදහසක් ගත්තේ ඒක රටකට දවස් 15ක් වගේ කරගෙන යන එක. දැන් ඔය ඇමරිකාවට යන යුරෝපියන් ට්‍රිප් එකේ රටවල් පහකට යනවා. ඉතින් ඒකට මාස දෙකමාරක් රටින් පිට මට ඉන්න වෙනවා. ඊට පස්සේ ඒ නිසා මේ සැරේ මම කව දවස් 15ක් වෙන 10ක් කරමු කියලා. ඒක රටකට 10 ගන්න කියලා. ඒකට ඒතර පටන් ගන්න රටක් ආවොත් අපිට ඒගොල්ලන්ට ටිකක් අරිට වැඩි සලකා බලන්න වෙනවා. ඉතින් ඒකට ඕස්ට්‍රේලියාව රටක් විදිහට සලකනවාද ප්‍රාන්තයක් රටක් විදිහට සලකනවාද කියන එක ප්‍රශ්නයක්. මම හිතන්නේ කොච්චරක් දුරට හොඳයි කියලා. ඈ? ඒකත් නම් මම ලෝභ වෙන්නේ නැහැ. නමුත් ඒ විතරක් නෙවෙයි. අවුරුදු දෙකකට සැරයක් එක තැනකටම දවස් 5ක විතර වගේ දාලා මාත් රවුමක් ගහලා යනවා. ඉතින් ඒකට ඊට ඊගාව වෘත්‍ය ආයතනයක් එක තැනකට එකතු වෙනවා. එතකොට දවස් 15ක් ගත්තට ඒකේ ප්‍රශ්නයක් නැත්නම් ඇත්තට මේ මනසට දුන්නේ දවස් 10 ඕ 15 වැරගෙන දැන් මම මෙතෙන්ට ගන්නකොට මට කිව්වා මේක අනුමත කරන්න පුළුවන් සාංශ දවස් දවස් තුනක් දාලා තියෙනවා සුබදාමකට දවසක් දාලා තියෙනවා කෝක ගත්තත් මිරිකලා ගන්න ඒකට සෙනග ඉස්සරහ පයින් කොහොමද නැහැ අමරණාට සංවිධායකට මගේ පැත්තට ගන්න ඕනේ නැත්තම් බෑ ඒකට ෂේප් එකේ තියාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් භාවිතයෙන් තනි වෙනවා කියනවා බුදුහාමුදුරේ උදේ කලාව කියන ලස්සන වචනයකට දාලා තියෙනවා. පාරගතිය කියලා එකක් එන එක බුද්ධ ඥානසේ විවිධකේ කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක දන්නේ නැති සංකල්පයක්වත් කරලා නැති එකක්වත් නෙමෙයි. අපි මෙතෙක් කල් ඒකට කිව්ව මම කොටු වුණා, තාඩි වුණා, පාළු වුණා, එහෙමනේ අපිට හිතෙන්නේ. ඇතුළට ගියාට පස්සේ හිත. ඒකනේ අපිට ලෙඩ වුණාට පස්සේ සිද්ධ වෙන්නේ. උපස්ථායක කොහොම කරවත් ටික වෙලා දාම ගියාට පස්සේ දමල ගහලා යනවා. ඒක තමයි කොටු වෙනවනේ, තනි වෙනවනේ, පාළු වෙනවනේ ඒකම හොස්පේන්තුවක් නේ. යන්නේ වයසට ගියාට පස්සේ ඔය සිනේ අත නැහැනේ. ඔය බෑකවුන්ත් ඔය හොරියෙච්ච බැල්ලියෙකුට වගේ තමයි සලකන්නේ. ඒ සලකනවා. සලකුවාට කන කැමරේ දෙනවා පැත්ත බලයි. එච්චර වෙන්නේ. මරණ ගියාට පස්සේ කොහොමද කතා තාරිනවනේ. ඉතින් ඒක අපි සලකලා තියෙන අවාසනාවක් පෙරකල අකුසල කර්මයක් මං තනි වුණා පාළු වුණා අතපල්ලේ වැටුණා රැයින් තල්ලු කෙරුවයි කියලා. දැන් මේක ආශිංසනයක් කරගන්නවා ශරීර සෞඛ්‍යයක් තියෙද්දි තරුණ ඕදයක් තියෙද්දි මරණයට ඉන්න ඉස්සෙල්ලා වචන සෙට් එක මාරු කරනවා. උදකලාව විවේකය සාන්තිය පිරිච්ච ගතිය විශ්වාසය. ඉතින් මේක මේ විදිහට යොදන්න පුළුවන් වෙන්නේ ධර්මයේ පිළිබඳ යෝනිසමනස්කාරය තියෙන කෙනාට විතරයි. නැති අයම කෙනාම මේක පාළුවක්, තනිකමක්, කම්මැලිකමක්, නීරසකමක් කියලා මේකට අකුල් දෙනවා. ඒකට කියනවා අසත්පුරුෂයි. මේ ලැබිච්ච දේ මේක බුද්ධකලාවක්, මේක විවේකයක්, මේක සාන්තියක්, මේක සාමයක් කියලා කියනවා සත්පුරුෂයි කියලා. ඒක නිසා අපි හිත ඇතුලේ මේ සත්පුරුෂයක් තියෙනවා, අසත්පුරුෂයක් තියෙනවා. සර්වඥාන්සේ පෙනී හිටන සත්පුරුෂයා පැත්තට. ඒක නෙල ඒකචාර ජීවිතය, ඒක විහාර ජීවිතය, ඒක සෙය්‍ය ජීවිතය, ඒක තනිව ගත කරන ජීවිතේ පුළුවන් තරම් අගය කරනවා. මේක එක සැරේ යන්න බෑ. ටික ටික ටික ටික යනවා. වෙන්නේ ඇත්තටම හිත යනවා. ඒක අපි සලකන්නේ පැටලිල්ලක්, පෙරදිල්ලක්, කණිවිල්ලක්, පාළුවිල්ලක්, අසන ගතියක් කියලා. ඉතින් ඒකට උදව් කරන කෙනාට පාප මිත්‍රයි කියනවා. නෑ නේද පාළුවක් නෙමෙයි උදේ කලාව. ඕක තමයි පිළිච්ච ගතිය. ඕක තමයි ශාන්තිය කියලා කියන එකට කියනවා කල්යන මිත්‍රය. ඒක නිසා ඉස්සෙල්ලා තමයි මේ සන්දර්භේ තේරුම් ගන්න නැතුව අපි කොච්චර මේ මේක දෙන්න ගියත් ඒක මේ බුදුරජාණන් වහන්සේ හකුරු බැඳා වගේ රසයක් තේරෙන්නේ මේ දේ වෙන්නේ කවදද කියන එක බුදුහාමුදුරන්ට පිළිපාලනය කරන්නත් බෑ. මේ උදේකලා උදේකලා වශයෙන් තේරුම් ගන්න කවද්ද? විවේකයේ විවේකයේ වශයෙන් තේරුම් ගන්න කවද්ද? ඒකට බුදුහාමුදුර අත තියන්නේ නැහැ. නිතරම උනන්දු කරමින් ඉන්නවා. ඔබේ පාවිච්චි කරන වචන ටික වැරදි. ඕක මේ විදිහට බලපන්. ඉතින් ඒක අත්දකින්න පැත්තේ ප්‍රත්‍යක්ෂ පැත්තේ තව ටිකක් තියෙනවා. මම මේ කතා කරේ. අපි මේ සංඥාවර දාගන්න හැටි මේක. අපි දාලා තියෙන ලේබල් ටික වෙනුවට යම් තැනක මේ අපිට උදේකලාවක් ලැබිලා ඒක පාලුකමක් කියලා හිතනවා නම් අපි අසත්පුරුෂයි. ඒක නීරසකමක් කියලා හිතනවා නම් අසත්පුරුෂයි. ඒකට කරන්නේ නැහැ. ඒ වගේම යම් වෙලාවකට හුදකලාවක් කවුරුරි කොම් කරලා කවුරුරි අපිව පැහැින් ආරු කරලා ඉන්න වෙලාවකට ළඩේ හරි පුදුම විදිහකින් මට විවේචයක් ලැබුණේ කියලා හිතෙනවනම් සත්පුරුසයි. ඒකට සර්වචනාංශේ ඒ දීපචිත්‍ය අසුරේන්ද්‍රයාගේ බැමි පිළිබඳව උදාහරණයක් දෙනවා. ඒ සුරාසුර යුද්ධය කියලා අසුරිය ජය ගන්නවා. ජයගත්ත පස්සේ සක්‍රීය වෙන්ද්‍රයා විෂ්ණු තියට කතා කරලා කියනවා අපි පැත්තේ සෙනෙක ඔක්කොම විනාඩි විශාල ගණක් පිරිස දැරිලා මේකට කීලා කීසයිස කලඹලා අමෘතේ වාගෙන ඉන්නේ කියලා. ඉතින් අමෘතේ වාගෙන ආවට පස්සේ තමයි හැම සෙබලෙකුටම දේව දෙවියන්ගේ පැත්තේ අමෘතේ කාටසේ පණේ. ඉතින් අසුරේ හිතේ සූර්ය පරදුණා කියලා අතන බැරුවයි කියලා. නැත්නම් ඔක්කොම පණාවට පස්සේ ආයෙ සටන් කරනවා අසුරව බලනවා. පරදුණාට පස්සේ අසුර නායකයා වේපචිච්ච ශ්‍රේන්ද්‍රයා ජීව ග්‍රහයෙන් අල්ලගෙන යනවා දෙවිගොල්ල. අල්ලගෙන එනකොට යාළ බැමි පහක් ගහනවා. පළමු කරගාව එක බැම්මයි. දරිත් එකට එක බැම්මයි, බඳට එක බැම්මයි, පපුවට දෙකක් අල්ල එක බැම්මයි, බෙල්ලට එක බැම්මයි. ඊළඟට සක්‍ර දිවෙන්දට දානවා. ඒ කියන්නේ දැන් යුදාධිකරණයට පත් කරනවා. ඒකෝ සක්‍ර දිවෙන්ද මේ අශ්‍රේන්ද්‍රයා මේකට දැන් යුද්ධෙන් තාඩිපේ ඔකදගෙන ඉන්න පොඩ්ඩක් එහෙම යනවනේ. යුද්ධ ඉවරති කරන්නේ අසුරෙන්ට ඇවිත් ඉන්නවා කියනවනේ යකෝ වැරදිලත් ඇවිල්ලා තින්නේ දිවි ලෝකෙනේ කියලා හිතනවා. එතකොටම බැමිලි වුණා. බැමි පහමලි වුණා. එතකොට දිව් සැපත. දිව් සිටි. එතනට මම වගේ හොලිකඩියක් යකෝ සම්පූර්ණ හමුදාවක් පාවා දීලා මම දැන් දිව් සැප විඳිනවා. මම නියෝජනය කරේ අසුරයෝනේ. කොහොමද මන් දිනුවා වෙන්නේ කියනකොටම බැමි පහවදිනවා. ආයසරයක් හිතනත් එහෙමකට වැරදින හරි කම නැද. හිරේ වැටවත් හිරේ වැටෙන්නේ දිවි ලෝකෙනේ කියලා හිතනකොට නියනවා. නෑ නෑ මන් යෝජනය කරන්න අසුරය වෙන කියනකොට උපදිනවා. ඉතින් බුදුරජාණන් කියනවා මේ අපේ බැල්ම අසුරයට වැච්ච බැම්මටත් වැඩිය සිය. අපිට ජීවිතයේ හම්බෙන විවේකය දකිනකොට යන්නේ. මේ ඔක්කොටම කරන්න පුළුවන් එකම දේ තමයි මාව කොම් කරන එක. අනේ කොම් කරපු දින් කියලා හිතනකොට මොන නිදහස. ඊටසිකුවත් ඒ වනේ මගේ ගුණ පුරා දකින්න හම්බුනේ නෑ මට අරයා කතා කරේ නෑ මට අරක නෑ මේක නෑ කියන ඔන්න මම නැතිලා ඉතින් ඉන්නවා මොකද වෙලා ඉතින් ඒ ඒ වගේ සියුම් බැම්මක් නෙවෙයි කියන්නේ කවුරුත් ගහන බැම්මක් නෙවෙයි ගහගන්න බැම්මක් ඉතින් ඒකට කියන්න දෙන්නේ මේ බබාගේ පාවිච්චි වචන වෙන වචන ටිකක් දාන්න මෙතෙක් කල් පාවිච්චි කරපු වචන වෙනකොට වෙන වචන ටිකක් දාන එක විතරයි සංඥා පැත්තෙන් බලනකොට සිද්ධ වෙන්නේ මුළු භාවනා ගමනේම ඒක ඒ විදිහට දකින්න ඕක දැනකොට නිකන් මදි මදි වගේ ඒක. ඊට වැඩි මොකක්ද ඕක ඉල්ලනවා. ඒ පුතුහමරෝගේ විවේකයේ මොනවා හරි රැස් වී දෙනවා ඇති. ඉනිමගකින් රත්තරන් එක්ක මුඩට නැගලා යන එකක් වෙන්න ඇති. මොකක්වත් නැහැ මේක හම්බෙච්ච විවේකෙමයි. ඒක අනුමත කරා නම් ඒ පැත්තට ගියා නම් සත්පුරුසයි. ඒකට සාප කරා නම් අපාය තමයි. ඒක අසත්පුරුෂයි. ඔය ජීවිතේ මල් විහිම්පල් කියලා අපි හිතනවා මේකට වෙනම සමීකරණයක් ඇති මේකට වෙනම පාරක් ඇති මේකට වෙනම ආශිර්වාදයක් ඇති ඉතින් හිතන තාක්කල් වර්තමාන මොහොත කක්ක කරගන්න මේ හම්බෙලා තියෙන වර්තමාන වේද විතරයි වෙන මොකක්වත් නෑ. ඔක සතුටින් සමාදානේ ඒකට ගියාට පස්සේ ඒකත් ඉන්නවා අපිව සතුටින් බාර ගන්න. ඉතින් මේ මේ වෙනස, මේ සංඥාමේ වෙනස ඇති වෙන්න තමයි අපි මේ සිල් අරගන්නේ, දන් දෙන්නේ, භාවනා මධ්‍යස්ථානට යන්නේ, පරියන්ක කරන්නේ, සක්මන් කරන්නේ. සේරම මේ මිච්ඡාදිත්‍ය සම්මාදිත්‍ය කරගන්නයි. ආයුෂ්මංච කාර්යය, ඕච්චමංච කාර්යය කරගන්න. අපිට හම්බෙච්ච දෙයට වෙනම දෙයක් හම්බ වෙන්නේම නැහැ. ඒකට දාන වචන සෙට් එක වෙනස් වෙනවා. පහ විනාඩි පහක් තියෙනවා. අර භෝජන බොහොම ආකාරයෙන් පාවිච්චි කරලා දැන් සුල්තාන වගේ ඩ්‍රයිව් එකක් කෑවලවත් නැද්ද? ඒක සත් එක ගන්න එපා කියලා කියනවා මිලිකලා ගිලප්පස කමක් නැහැ කියලා. සත් එක ගන්න නැතුව මිලිකලා පෙරලා ගන්න පුළුවන්. හැබැයි සමහර අය මේක මම දැකලා තියෙනවා ගිලම්බෙතට පූජා කරනවා. කියන්නේ සමහර ස්වාමීන් වහන්සේලා පිළියම් කරලා තියෙනවා. නමුත් කියලා තියෙන පළතුරු වල ෂැට් එක නැතුව ජූස් එක අරගන්න පුළුවන් කියලා. ඔය චොක්ලට් වල මිල්ක් නැත්තම් ගන්න පුළුවන්. ඩාර්ක් චොක්ලට් එක මොනවාද චීස් කියන එක ප්‍රකාශ වෙලා නැහැ ඒක. කිරි දී කිරි එපයි කියලා කියනවා. වෙඩරු ගිතෙල් හා කියලා කියනවා. චීස් කියනවා දෙක මැද. ඒක නිසා සමහර අය ඒක පිළිඅර ගන්න සමහර පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඒ දවස්වල ඒක ඩිෆයින් වෙලා තිබිලා නැහැ. මේ කීටි තියෙන බස් ආකාරයක් කීටි දී කීටි මේ ඔය කේජු ගිතෙල් බටර් ගිතෙල්. මේ බටර් ගිතෙල් හා කීටි දී කීටි එපා. මැද තියෙන චීස් සමහර පිළිගන්න සමහර පිළිගන්නේ ඒ මේකල අපේ තියෙන පිළිගන්නේ නැති පැත්ත. අපිට ඒ නිසා පිළිගන්න කට්ටිය වැරදි කියන්න බෑ මොකද අපි අර වඩා මියුසික් වීම සඳහා උත්කෘෂ්ඨ ප්‍රතිපත්තියක් කරගෙන තියෙනවා. මේකේ සාකල්යෙම පුළුවන් දවස් හතක් තියාගෙන බලන්න පුළුවන් සංඛ්‍යා වංශලමකට ගිහත්තන්ට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හුඟක්ම හොඳ දෙයක්. මොකද වෙස්ටර්න් මෙඩිසින් එකත් එක්ක බලනකොට අපිට තියෙන মালටි විටමින් එක මේකනේ තමයි. මේ පැණි ගත්තහම බඩ වේදන ගතිය එනවා, ඇඟ කෙට්ටු කරන ගතිය තියෙනවා. බඩ වේලවන ගතිය නැති කරන්න මේ පැණිහා සමාන තුන් ගුණයක් වතුර දාන්න. වතුර දාලා සීතලවත් වෙල්ලත් දාන්න ඕනේ අපේ ආශ්‍රයතරි මේ පැණි. මෙහි තියෙනව නම් උණු වතුරක් ගන්නවා. ඒ වලටත් දාලා බලනවා. ඒක හරි ලේසි වැඩක්. මේ අර හපල කන්න නැති වුණාට කොහොම ඉක්මනට බඩ පුරවා දාන ගතියක් තියෙනවා. ඒත් ඉස්සර හොඳයි කියක ඒක නමුත් ඒකෙත් තියෙනවා සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට් ගොඩක් තියෙනවා. ඒ නිසා ඒකත් ඒ කියන්නේ හොඳට වැඩිපුර සලකා බලනකොට නොගෙනින් එක තමයි නොගෙනින් ඉන්න පැත්තට අර චීස් වගේ තමයි වැටෙන්නේ. මොකද ඒක හෝල් ග්‍රේන් එකම අහුවෙනවනේ ඒකට. ඔක්සිඩියල් තියෙන ලැක්ටෝස් වගේම තෙල් කාබෝහයිඩ්‍රේට් වල තමයි ඔතන ආහාර කියන ගණයට වැටෙන්නේ. ඒ නිසා බටර් වල තියෙනවා ප්‍රෝටීන් තියෙනවා තෙල් තියෙනවා. එහෙනම් බටර් වලක්. කාබෝහයිඩ්‍රේට් තමයි මේ අවසාන වශයෙන් බලනකොට පේන්න තියෙන්නේ. ඒක නිසා නට කියන්නේ සාමාන්‍ය ස්ටේපල් ෆුඩ්ස් කන්න එපා කියලා කියන්නේ. රයිස් කියලා ගන්න තියෙනවා. රයිස් රයිස් නේ. රයිස් නේ. Lactose free. ඒ ලැක්ටෝස් නෙවෙයි මෙතන තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි ක්‍රිටිකල් පොයින්ට් එක. right එමනම් අපි ධර්ම සාකච්ඡා නිමා මෙතනින් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල දනාගම තේරුවන් සරණයි